වැඩසටහන මෙලෙසින් ආරම්භ වන්නේ. සුපුරුදු ලෙසින් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට නියමිත බෞද්ධ උරුමය පිළිබඳව දේශනාව පවත්වන්නට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව අපිට නිබඳව নিরතුරුව මහා විශාල වටිනාකමක් දැනෙන්න ඕනේ ඒ තමයි අපිට මේ උරුම වෙලා තියෙන දේ පිළිබඳව. අද දවසේ අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන යටතේ අද දවස අද සෙනසුරාදා දිනය වෙන් වෙලා තියෙන්නේ බෞද්ධ උරුමය පිළිබඳව සාකච්ඡා කර ගැනීම සඳහා. ඉතින් අපි තවමත් භෞතික දේවල් ගැන මේ වැඩසටහනේදී උරුමය පිළිබඳව සාකච්ඡා කරේ නැහැ. භෞතික උරුමයන් අපිට බොහෝ වශයෙන් ලැබිලා තියෙනවා. ලංකාවේ ආය විදිහට ලංකාවට විතරක් උරුම වෙච්ච දේවල් වගේකුත් බොහෝ වශයෙන් තියෙනවා. නටබුන් වශයෙන් තියෙන මේ බොහෝ දේවල් අපිට සංවේගය උපදවා ගන්න බෞද්ධ ධර්මය තුළට ප්‍රවිෂ්ඨ වෙන්න. දැන් මේ වෙනකොට මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙන සෑය පවා අම්පාර ප්‍රදේශයෙන් ඒ පුරාවිද්‍යා සාධක ඇතුව අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මිහිඳු මහ රහතන් වහන්සේ ත්‍රිණම් පාන තුරුම ලංකාවේ වැඩ සිටිය බවට අපිට සාක්ෂි ලැබෙනවා. ඒවත් එක්ක අපි මේ භූමිය පිළිබඳව ලක්දිව පිළිබඳව අපිට ලොකු අදහසක් ඇති වෙනවා රහතන් වහන්සේලා වැඩ හිටියානේ කියලා. ඉතින් ඒ සාක්ෂිය අපිට ලැබෙන ඒ සාක්ෂියෙන් අපිට ලැබෙන ලාභය බැඳීමක් නෙවෙයි පින්නත් ඒ සාක්ෂි වලින් අපිට ලැබෙන ලාභය තමයි මටත් එවැනි තත්යකටපත් වෙන්න අවශ්‍ය කරන ආසන්න බව දැනෙනවා. ඒ කියන්නේ මේ මට ආසන්න කාලයේදී මේ වගේ උත්තරෝ සැඳිලා දෙලා තියෙනවා කියලා. ඇයි මං කියන්නේ මට ආසන්න කාලයේදී කියලා. අපි අපේ බොහෝ විට සීයා දැකලා තියෙනවා හුඟක් අය. සීයාගේ තාත්තා දැකලා තියෙනවා හුඟක් අය. නේද? තාත්තගේ තාත්තගේ සීයාව දැකලා තියෙන හුඟක් අය පොඩි කාලේ වගේ. හුඟක් කලාවට. ඒකට අපේ වයසත් එතුමාගේ වයසත් තාත්තගේ තාත්තා කියලා හිතන්නකෝ. තාත්තගේ සීයා කියලා හිතන්නකෝ. ඒකට ගත්තම සාමාන්‍යයෙන් අවුරුදු 100ක් විතර අපි නියෝජනය කරනවා. ඒ කියන්නේ අපි අපේ අතර තේරෙන කාලේ වයස පරතරය ගත්තොත් එහෙම තේරෙන කාලේ ගත කරපේ කියන්නේ ඒක තේරෙන විදිහට කිව්වොත් 1900යි 2000යි අතර ජීවත් වුණාම පරම්පරා තුනකින් ඒක ආවරණය වෙලා තියෙනවා. 1900 ඉපදිච්ච කෙනෙක් එයා 1970 ගණන් වෙනකන් ජීවත් වුණා නම් එයාව දැක්ක අය මේ 2000 වෙනකන් ඉන්නවා. ඒ වගේ අවුරුදු 100ක පරම්පරා බැඳීමක් ඒ කියන්නේ ඇසින් දුටු අයගේ පරම්පරා බැඳීම අවුරුදු 100යි කියලා දල වශයෙන් ගත්තොත් එකිනෙක හම්බෙච්ච අය. ඒක නිසා හම්බෙච්ච අය 25 දෙනෙක්. ඈතින් ඈත හිටගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. අපි දැක්ක પરම්පරාවේ පස්සට ගත්තොත් දැක්ක අයක දැන් මම දැක්කේ මගේ සීයාගේ තාත්තා නම්. ඒ සීයාගේ තාත්තා දැකලා තියෙනවා ඒ සීයාගේ තාත්තගේ සීයා. ඒ විදිහට මම ඒ වගේ අර තැන් තැන් වලින් මේ එකිනෙකා දැක්ක අයගේ પરම්පරාව හදලා එහාට හිටෙවොත් එහෙම 25කින් විතර අපිට හම් වෙනවා බුදුහාමුදුරුවෝ. ළඟද නැද්ද? ඉතා ළඟ නේද ඒක අපිට ජීවමානව බුදු පියාණන් වහන්සේව ගැන ශ්‍රද්ධාව උපදවා ගන්න මේ උරුමය හේතුවක් කරනවා පින්නත් හරි එතකොට ජයතුමා බෝධින් වහන්සේ ගත්තොත් එහෙම අපි දන්නවා හැම වස්තුවකටම හැම ජීවියෙකුටම අදාළ රූප પરම්පරාවක් තියෙන අතීතේ ඒ කියන්නේ රූප પરම්පරාවක් කියලා කියන්නේ නාම પરම්පරාවකුත් තියෙනවා ජීවි සත්තුන්ට අපිට. ඒ කියන්නේ මට අදාළ රූප પરම්පරාව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමයි මේ දැන් දැන් අපි මේ රූප પરම්පරාව කියන එක තේරෙනවා ධර්මය දන්න අයට එනකට අපි මෙහෙම කියමු දැන් මුණු පුරා තාත්තා සීයා මුතා ඔය peeli එකට හිටෙව්වොත් එහෙම ඔකගේ මූණ වල හරි හිනාවේ හරි උසේ හරි මොනවා හරි සම්බන්ධය හොයාගන්න පුළුවන් එක පෙරේතක මොන හරි. අන්න ඒ වගේ අපේ මේ බිඳි බිඳි බිඳි බිඳි යන රූප වලට අතීත රූපවල හේතු වීමක් තියෙනවා. ඒ හින්දායි අපේ හැඩතල පරණ හැඩතල වලට සමාන විදිහට දැන් අපි පුංචි කාලේ ඉඳන් හැම අවුරුද්දෙම ෆොටෝ එකක් ගත්තා නම් උපන්දිනේ දවසේ ඒ ෆොටෝ ටික පෙළියට තිබ්බහම පේනවා එයාගේ වෙනස් වීම කොහොමද කියලා නේද? එතකොට නමුත් මේ හැම එකම තියෙන යම්කිසි සමානකමක් තියෙනවා. පුංචිම ළමයාගේ ඉඳන් ලොකු වෙන දක්වා යම්කිසි සමානකමක් හොයාගන්න පුළුවන් ගතිය. සමහරවිට හොයන්න බැරි තරම්වත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. හ්ම් එතකොට අන්න ඒ අතීත අපේ ශරීරයට අදාළ රූප ඇති වෙලා නැති වෙලා ගිය වට කියන රූප පරම්පරාව කියලා. ගහකටත් එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට අපි හැම මේ වස්තුවකම තියෙන රූප પરම්පරාව අතීතයට අරගෙන ගියොත් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ රූප પરම්පරාව නේද? ඒ කියන්නේ මේ දක්ෂින ශාඛාවනේ. එහෙනම් ඉතර එහා අතීතයකට දක්වා යනවා. එතකොට ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ රූප પરම්පරාව කියන එක ගත්තොත් එහෙම කවදා හරි අතීතයේදී බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්න් වහන්සේ විදිහට ඉඳලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේ එතන වැඩහිතිය රූප වලට ඒ ඒ වැඩහිතිය රූප ඒ ඒ බෝධි ජයසීමා බෝධින් වහන්සේගේ රූප කලාපයන් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා හැදෙන රූප කලාපයන් තමයි තාමත් අනුරාධපුරේ අපි දකින ජයසීමා බෝධින් වහන්සේ තුළ තියෙන. අයිතියක් තියෙනවා ඒකට. බුදුහාමුදුරන්ගේ ජීවමාන ස්පර්ශ කරපු තැනක් එතන. නේද? එතකොට ඔන්න ඔය ජීවමානව බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරපු තැන අදාළව අපි අපිට ශ්‍රද්ධාව උපදින්න ලොකු හේතුවක් වෙන එක. ඒ වගේ ස්ථාන දැකීමෙන් පවා. ඒතර දලදල් මාලිකාවක් කියන්නේ එහෙමයි. හරි දන්ත ධාතුන් වහන්සේ කියන්නේ එහෙනම් ඒව ගැන අපි ලොකු හැඟීමකින් වාසය කරනවා. ඒ හැම දෙයකටම වැඩිය අපිට දැනෙන තේරෙන උරුමයක් පිළිබඳව තමයි අපි නිබඳව සාකච්ඡා කරන්නේ. ඒ තමයි අපිට ලැබිලා තියෙන මේ සූත්‍ර, ගෙය, වේයාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අද්භූත ධම්ම වේදල්ල කියලා කියන නවාංග වස්තු ශාසනයට. එතකොට මේ වස්තු ශාසනය මේ තමයි මේ අපි ගිය සෙනසුරාදා දවසේ කතා කරා මේවා ඉගෙන ගන්නේ නැති වුණොත් ශාසනය පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශාසනය පිරිහීමේ පළවෙනි කාරණාව මේ සූත්‍ර ආදී සූත්‍ර ගාථා ආදී ඉගෙන ගන්නේ නැත බෞද්ධත්වෝ ඒවා ඉගෙන ගන්නේ නැහැ ඒවා හදාරන්නේ නැහැ ඒවා විභජනය කරන්නේ නැහැ ඒවා විතර බලන්නේ නැහැ අන්න එහෙම වුණොත් ඒවා විනාශ වෙලා යන බව පරිහානියටපත් වෙන බව. ප්‍රථම සංගායනාවේදී ධර්මය පිළිබඳව විමසුවේ. මේ සූත්‍රය කොතනකදී දේශනා කරන ලද්දක්ද කවුරු වෙනුවෙන් දේශනා කරන ලද්දක්ද කියලා නිධානයත් ඒ අන්තර්ගතයත් මේ ඔක්කොම විමසුවේ කාගෙන්ද? ආනන්ද හැඳුනගේ. නේද? එතකොට එහෙනම් ඒ ඔක්කොම දරාගෙන හිටියා කියන එකයි. ඒකයි තියෙන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියලා. එතකොට අපි බෞද්ධ විදිහට මේවා යම්කිසි ප්‍රමාණයකට හෝ හැම බෞද්ධයෙක්ම දැනගන්න ඕනේ. එතකොට ධම්මපදේ කියන්නේ අපිට දෙන මහා නර්ග වස්තුව. එහි සියලුම ජීවත් වෙන්න අවශ්‍ය කරන විතරක් නෙවෙයි නිවන් දකින්න අවශ්‍ය කරන සියලු ධර්මයේ ධම්මපදයේ තුල තියෙනවා. අද ඉතින් අපේ දරුවන්ට ධම්මපදයේ කියන උරුමය අපි ලබා දෙන්නේ නැති හැඩක් තමයි තියෙන්නේ. හරි. ඉතින් ඔය වගේ ඒ දේවල් ගැන අපි ඉදිරියේදී බොහෝ වශයෙන් කතා කරනවා. විශේෂයෙන් දැන් ඔය මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපිට ලබා දුන්න දායාදය නේද? එතකොට ඒක අපි කොච්චර ආදරයෙන් රැක ගන්න ඕනද කියලා. එතෙන් පටන් මේ දක්වා අපි ආපු ගමනය තුළ අපේ උරුමය අපි ආරක්ෂා කරගෙනද කියලා ඒ සඳහා මොකක් හරි වැඩ පිළිවෙලක් අරගෙන යනවාද කියලා. අපිම අපිට තට්ටු කරලා අහන්න ඕන කාලේ ඇවිල්ලා. ඉතින් අපි ඊයේ දවසෙත් කතා කරා ප්‍රත්‍යක්ෂා වැඩසටහනට සම්බන්ධ වෙමින් යම්කිසි කෙනෙක් මේක ලුහු බඳිනවා නම් ප්‍රත්‍යක්ෂා වැඩසටහන සමග ඒකාත්මික වෙනවා නම් ඒකම තමයි ප්‍රත්‍යක්ෂා සමාජිකයෙක් වෙන්න තියෙන සුදුසුකම. නේද? ඊ අපි කිව්වා පන්සිල් රකින්න ඕනේ. පන්සිල් රකින්න ඕනේ. ප්‍රත්‍යක්ෂ සමාජිකයා කියන්නේ අනිවාර්යයෙන්ම කවුද? කල්යාණ මිත්‍රයෙක්. ඇයි අපි තමනුත් නිවැරදි වෙලා අනුනුත් නිවැරදි කරන වැඩපිළිවෙලට පිළිපන් පිරිස. හරි අපි අනිවාර්යයෙන්ම තමනුත් නිවැරදි වෙලා අනුනුත් නිවැරදි කර ගැනීම සඳහා පිළිපන් පිරිසක් විදිහට දැන් පෙළ ගැහෙන්න ඕනේ කියලා ඊයේ අපි සමාජ කතිකාවතේදී සාකච්ඡා කරා. එහෙනම් ප්‍රත්‍යවේක්ෂාවට අනුව එහි සමාජිකත්වය ලැබෙන්න ඕනේ මට කියලා කවුරු හරි හිතනවනම් එයා මොකද කරන්නේ? උන් ඉක්මනට පන්සිල් වලට ඇවිල්ලා තමන්ටත් අනුන්ටත් යහපත් විදිහේ වැඩ කියලා තමන්ගේ පැත්තෙන් අරමන්න ඕනේ. හරිද? එතකොට තමයි සමාජීය වෙනසක් වෙන්නේ. දැන් සමාජීය වෙනසක් අවශ්‍ය බව කාටත් තේරෙනවා. ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ඉතාලි තදින් තේරෙනවා. එහෙනම් එහෙනම් අපි පිළිගත්තාම හැම කෙනෙකුටම තියෙනවා ඒ කොටසක් කරන්න. එතකොට ප්‍රත්‍යේෂා සමාජිකයා කියන්නේ කවුද? කල්යාණ මිත්‍යා කල්‍යාණ මිත්‍යා කියන අනිත් අයට උදව් කරනවා යහපත සඳහා. මොන යහපතද? නිවැරදිව වෙනස් වීම සඳහා. නිකන් වෙනස් වෙලා බෑ. හරියට වෙනස් වෙන්න ඕන වෙනස් වෙනවා නම්. එහෙනම් නිවැරදිම වෙනස් වීම සඳහා අපි මේ මඟ පෙන්වන අය විදිහට එහෙනම් අපිට අපි එකතු වුණොත් එකතු වෙන එකතු වෙන්න කල්යාණ මිත්‍ර එකතු වුණාම එතන මොකද හැදෙන්නේ? කල්යාණ මිත්‍ර සංගමයක්. කොහෙද? ලංකාවේ. නේද? එහෙනම් ප්‍රත්‍යක්ෂ සමාජිකයන්ගේ එකමුතුර කියන්නේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය. හරි. ඒක වෙන්න මේක නැත්තම් වැඩ නැහැ. හොඳයි. එතකොට ඒ අයට තියෙනවා මහා උරුමයක් ලැබිලා. හරිද? ඒ උරුමය ගැන තමයි අපි කතා කරන්නේ අද වෙන උරුමයක් ගැන නෙවෙයි ධර්මයෙන් ලැබෙන ලැබිලා තියෙන උරුමය උරුමය කියලා කියන්නේ මට මම හම්බ කරගත්තා මගේ උරුමයක් කියලා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? මොනවා හරි උරුම වුණාම ඒකෙන් වෙන්නේ දුක් නැති වීමද නැද්ද? බොහෝ වස්තු උරුම වෙච්ච අය ඉන්නවා. ඒ වස්තු හින්දා එයාලට වස්තු නැති අයට තියෙන දුක නැහැ. ගයක් උරුම වෙච්ච අය ඉන්නවා. නේද? ඒ ගේ හින්දා දැන් සමහර අය ඉන්නවා උපතින් ගෙවල් නැහැ. ඉතින් එයාලට උරුම වෙලා නැහැ ගයක්. අපි එහෙම කියන්නේ. ඉතින් එයාට මේ ජීවිතේ ඉතලාම කරන්න ඕන රස්සාව කරලා ගයක් හදා ගන්න ඕනේ. සමහර අයට ඉන්නවා උපතින්ම ඒ දෙමව්පියෝ විසින් උරුම කරලා දීලා තියෙනවා. නේද? ගෙයක් හදලා ඔක්කොම කරලා දෙනවා. දැන් ඒ ළමයට මේ ජීවිතේ ගෙයක් හදන්න උවමනාව 6000. ඒක සමහර අයට ආදායම් මාර්ග උරුම වෙලා. නේද? සමහර අය මේ ජීවිතේට ඇවිල්ලා තනියම ආදායම් මාර්ගයක් හොයන්න ඕනේ. එක එක ඒවා කර කර හැපි හැපි හැපි හැපි ඉතින් අරග කරලා බලනවා මේක කරලා බලනවා මේක කරලා බලනවා තනියම ගොඩනගන්න ඕනේ. හැබැයි තාත්තලා ගොඩනගපු ඒවා තියෙනවා සමහර පුතුන්ට. ඒක හරි පහසුයි. ඒ වගේ අපේ තාත්තා අපේ පියතුමා අපි ඔක්කොගේම මහා පියා අපිට උරුම කරලා දීලා තියෙන ලොකු දායාදයක් තියෙනවා. ඒ තමයි ධර්මය. හරි. හැබැයි ඒක දායාද කරලා දෙන්න තාත්තෙක් දරුවෙක් රකින්න ගන්න උත්සාහය වගේ කෝටි ප්‍රකෝටි ගුණයක් මහන්සියලා තමයි මේ ධර්මය අපිට උරුම කරලා දුන්නේ. මම ඔක මෙන්න මෙහෙම මතක් කරනවා හැමදාම සාරා සංකේය කල්පලක්ෂය කියන එක ගන්නකො පොඩ්ඩක්. ඒක විතරක් ගන්නකො. ඒ කියන්නේ මේ ඇවිල්ලා නියත විවරණ ගත්තට පස්සේ කාලය. තේරුම් ගන්නතෝ. සාරා අසංකේය. ඒතර අසංකේය. එතකොට කල්ප ලක්ෂ. එතකොට කල්ප ලක්ෂ ලක්ෂ හතරක්. අසංකේය කල්ප අසංකේය කල්ප ලක්ෂ 4ක්. අසංකේය කියන්නේ ගණන් කරන්න බැරි තරම් ලොකු ඉලක්කමක්. ගණන් කරන්න අමාරු ඉතාලම ඉහළ ඉලක්කමක්. කල්පයක් කියලා කියන්නේ යදුන් 100ක් දිග උස පළල යම් කිසි ආකාරයක පෙට්ටියක්. එතකොට එහෙම පෙට්ටියකට අබ පිරෙව්වොත් ඒ අබ ටික අවුරුදු 100කට සැරයක් එකක් අයින් කරනවා බෑටයා. ඒත් කල්ප ඉවර වෙන්නේ නැහැ. ඒතර එච්චර කාලයක් පෙරුම්දම් පිරුව මහා බෝසත්යන් වහන්සේ විදිහට. ඒ පෙරුම්දම් පුරපු කාලෙද මේ ශාසනයෙන් පොඩි හරි ප්‍රයෝජනයක් ගත්ත මිනිසු ප්‍රමාණයද වැඩි. කාලේ වැඩි. ගොඩක් වැඩිද ටිකක් වැඩිද? ගොඩක් වැඩි. එහෙනම් ඒ පෙරුම්දම් පුරපු වර්ෂ ගාන මිනිසුන්ගේ බෙදුවොත් ලොකු අවුරුදු ගානක් එනවා. එනගේ මිනිස්සු අතර මම එක්කෙනෙක්. එන මං වෙනුවෙන් බෝසත්යන් වහන්සේ මං වෙනුවෙන් විතරක් අවුරුදු ගානක් වහන්සේලා තියෙනවා. හැබැයි බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න අයටයි මේ ශාසනය සකස් කරේ. යම් කිසි පිරිසක් අරමුණු කරගෙන එන්නේ. එහෙනම් මට මේ දේ උරුම කරලා දෙන්න මගේ බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් වෙහෙස වෙලා තියෙනවද කියලා අපිට දැනෙන්න ඕනේ හොඳට. මොකද්ද මේ උරුම කරලා දුන්නේ කියලා චුට්ටක් දැනෙන්න කතා කරන්නයි උත්සාහ කරන්නේ. හරි. මේ බලන්න. තරහ යනවාද? තරහ යනවා. තරහ ගියම සැපද? තරහ ගියම දුකයි. තරහ ගිහලා සැපෙන් ඉන්න කවුරු හරි ඉන්නවද? වැඩියෙන් තරහ යන්නේ තමන්ගේ වැඩි වලට අනුන්ගේ වැඩි වලට. අනුන්ගේ වැඩි වලට. ඒකට වැරදි පොඩ්ඩක්වත් නොකරන මිනිස්සුන්ට තරහ යන අය ඉන්නවද නැද්ද? ඉන්නවා. තමන් කිසි වැරද්දක් කරන්නේ නැතුව අනුන්ගේ වැරදි වලට තරහ ගියාම වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ තරහත් එක්ක විඳවනවානේ දුකයි කියවනේ. එහෙනම් වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ කවුරුවක්වත්. අපරාධද නැද්ද? ලොකු අපරාධයක්. හොඳයි. මේකට විසඳුමක් ඕනද නැද්ද? විසඳුම විදිහට අපි හැම වෙලෙම දකින්නේ මොකද්ද? තරහට විරුද්ධව මෛත්‍රිය වඩන්න ඕනේ කියලා. හැම වෙලෙම කියන්නේ තරහට විරුද්ධව මෛත්‍රිය වඩන්න ඕන, මෛත්‍රිය වඩන්න ඕන කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කර්ණීයමෙත සූත්‍රයේදී මෛත්‍රිය වඩන්න ඕන තමයි. ඒක අවසානයේ මෙහෙම දෙකක් දේශනා කරලා තිබ්බා. දිට්ඨින්ච අනුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයයේ දන් නැහි ධාතු ගබ්බසේ යම් පුනරේති. දස්සනේට පැමිණෙන්න ඕනේ කියලා. මෛත්‍රියෙන් වර්ධනය කරපු හිත දර්ශනයට පමුණවා ගන්න ඕනේ කියලා. ඉතින් මේක අපි සරලව කතා කරන්න යන්නේ දැක්ම වෙනස් කිරීම කියන එක. තමන්ගේ අතපය හතර ඇවිල්ලා කිසිම වැරද්දක් නැතුව කපලා දානවා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මම ළඟට ඇවිල්ලා මම කිසිම වැරද්දක් නොකර මගේ අතපය හතර කපනවා මොන හරි එයාගේ වැරදි එයාට වැරදීමක් වෙලා මම කිසි වැරද්දක් කරන්නේ නැතුව මගේ අතපය හතර කපන වෙලාවෙත් මට මේ අතපය හතර කපන්න එන පුද්ගලයා පිළිබඳව පුංචි හෝ තරහක් හිතේ වෙනසක් ගන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙයිද? ඒක කොතන හරි ප්‍රායෝගිකද? ඒක ලේසි තනක් කියලා හිතනවද? නෑ. එහෙම තත්ත්වයකටපත් වුණොත් ඒක කොච්චර වටිනාකමක් තියනවද? ඔන්න අපිට උරුම වෙලා තියෙන දේ. හරි මට ඒකයි මේ පෙන්වන්න ඕනේ. අපිට උරුම වෙලා තියෙනවා අන්න ඒ தත්ත්වයටපත් හිතක්පත් කරගන්න පුළුවන් ක්‍රමයක්. ක්‍රමයක් උරුම වෙලා තියෙනවා. හරිද? මේ උරුමය ඔහොම කිව්වට දැනෙනවද? අපේ හිතට තද වෙනවා නේ එහෙම ක්‍රමයක්. දැන් දැන් කියන්නේ මොකද? හාමුදුරුවෝ කිව්ව එහෙම ක්‍රමයක් තියෙනවලු. එහෙමයි. එතකොට ඒ උරුමය දැනෙන්නේ නැහැ. දැනෙන්න නම් මොකද කරන්න ඕන? දැනෙන්න නම් අපිට මේක මේ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් ක්‍රමේ පේන්න ඕනද නැද්ද? මෙවැනි ඉලක්කයකට ළඟා වෙන්න පුළුවන්. ඔව් ඇත්ත. මෙන්න මේ විදිහට කරොත් ඔය වගේ ඉලක්කයකට මොකක්ද ඉලක්කය? කිසිමම කිසි විදියකින් මට කුමන හානියක් කරත් මට කෙනෙක් කෙරෙහි පුද්ගලවාදයෙන් තරහ වෙන්නේ නැති ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඔවුනේ නම් මේ තියෙන්නේ කියලා වෙන්න ඕන. අන්න එහෙම තමයි අපිට උරුමය ලැබුණා කියලා කියන්නේ. හැබැයි උරුමය ලැබුණාට උරුමය පාවිච්චි කරේ නැත්නම් හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා දැනගන්න උරුමය ලැබිලා කියලා. අපි හිතමු තාත්තා නිධානයක් තැම්පත් කරා. හරිද? ඉස්සෙල්ලාම කරන්න ඕන මොකද්ද? නිධානය මතු කරගන්න එක. නේද? නිධානය මතු කරගත්තත් වැඩක් නැහැ. ඒක භාවිතයට ගත්තේ නැත්නම් ඉතින් එහෙමම තියෙයි. ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඉස්සෙල්ලා නිධානය මතු කරගන්න ඕනේ. එතකොට තමයි නිධානයේ හිමිකරුවා වෙන්නේ. ඊට පස්සේ භාවිතයට ගන්න ඕනේ. ඒ වගේ ඉස්සෙල්ලා උරුමය ලබා ගන්න ඕනේ. ඒ උරුමයක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒ දැනගත්ත කෙනා තමයි ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න පටන් ගන්නෙ. එහෙනම් අපි අද බලන්නේ බෞද්ධ උරුමය තුලින් මෙච්චර එහාට ගිය මානසික සංකල්පයකට යන්න අපිට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද කියලා බලන එක වටිනවද නැද්ද? ගොඩක් ගොඩාක් වටිනවා. එහෙනම් අපි දැන් බලමු ඇත්තටම ඒ වගේ තැනකට අපේ මානසිකත්වයපත් කරන්න පුළුවන් නේනම් කියලා දැනෙන්න ඕනේ. ඇත්ත නේනම් මේ කිව්වේ එහෙම කරන්න පුළුවන්. අමාරුයි තමයි. හරි නමුත් ඒ යන පාර පාර පැහැදිලි වෙන්න ඕනේ. හරි එහෙනම් ලේසි දෙයක්ද නේද? හ්ම් අපි එහෙම කරගත්තොත් දැන් මේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා අපි කියන්නේ. හරි අර වගේ තත්යකටපත් වුණොත් ආයෙ කතා කරන්න දෙයක් නැති වෙනවා. හොඳයි. මේ බලන්න මොහොතකට අපි බලමු මේක සත්‍යයක්ද මේක අසත්‍යයක්ද මේක කරගන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා. මේ මට නොයෙකුත් වෙලාවට නොයෙකුත් සිතුවිලි ඇති වෙනවා. ඒ ඇති වෙන සිතුවිලි මමද කරගන්නේ මමද දාගන්නේ ඇති කරගන්නවාද ඇති වෙනවාද මම තරහ ඇති කරගත්තාද මට තරහ ඇති වුණාද මට තරහ ඇති වුණා හැම වෙලෙම අපි කියන්නේ තරහ ඇති වුණා හරි මේවා අපි කතා කරලා තියෙන කරුණු නමුත් මම කියන්නේ ප්‍රායෝගික පැත්තක් ප්‍රත්‍යක්ෂ කියන්නේ ප්‍රායෝගික පැත්තක් හරි ඒකින්ද මේ ගැන මේක තමන්ගේ පැත්තෙන් බලන්න කොහොමද මෙතෙන්ට යන්නේ කියලා එහෙනම් ඇති වුණා කියන එක පැහැදිලි නේද මගෙන් අවසර අරගෙනද මේ හැඟීම මට එන්නේ වෙන කාගේ හරි අවසර අරගෙනද නැහැ. කලින් දැනුම් දීමක් තියෙනවද? එහෙනම් කලින් දැනුම් දීමක් නැතුවම මට තරහ ඇති වෙනවා. එතකොට ඒ තරහ ඇති කරන්නේ මම නෙවෙයි ඒ තරහ වෙන කෙනෙකුත් නෙවෙයි ඇති කරන්නේ මගේ හිතේ. මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි මට බයිනවා අපේ අම්මා කියනවා පුතේ ඔන්න බයිනවා පොඩ්ඩක් ඉන්න ඔයාලට මම තරහ ටිකක් දාන්නම්. නේද? එහෙම කියන කතාවක් නැත්තම් මම කල්පනා කරනවා හවලා මට බයිනවා මම තරහ ටිකක් ගන්නම් කියලා. එහෙම එකක් එහෙනම් ඒක ක්‍රියාවක්, ඒක සිද්ධ වීමක්. නේද? ඒකේ අයිතිය මට පොඩ්ඩක්වත් නැහැ. හරි. දැන් මේ මනුස්සයා නැවත නැවත උන්හෙ කරකිනවා. අපි දුම කෙනෙක් ඉන්න මට තරහා ගිල්ලෙන්නේ කියලා. කාගේ කවුරුහරි නුරුස්සන වැඩක් කරනවා. හරි. එතකොට මට දැන් තරහක් ඇවිල්ලා. මං කරගත්තද? නැහැ. වෙන කවුරුහරි කරාද? නැහැ. එහෙනම් කරන්නේ කරවන්නේ නෑ. හැබැයි සිද්ධිය නම් වෙනවා. දැන් මෙයා එන්නෙන් එන්නෙන් එන්නෙන් එන්නෙන් මේක වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් අර නරක වැඩේ කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. දැන් මේ මට ආපු තරහට මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. හරිද? හරි නේද? හරි. ඇයි අපි මේ හිමියෙන් කතා කරන්නේ මේ? තමන්ගේ පැත්තෙන් මේ වැඩේ තේරුම් ගන්න ඕනේ හින්දා. ඒකට ඒක හිමින් හිමින් වැඩි වෙනවා. මට ඇත්තටම දැනෙනවද මේක වැඩි වෙනවද කියලාවත් අඩුම ගානේ නේද එතකොට මේක වැඩි වෙනකොට මගේ නොසන්සුන්කම් එන්ටෙන් එන්ටෙන් වැඩි වෙනවා මේ මං කරන්නේ වැඩද නෑ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා එක සීමාවකින් එහාට මොකද වෙන්නේ මට ඉවස ගන්න බැරි තත්ත්වයටපත් ඔබ කියන්නේමපත් වෙනවා කියලා නේද ඒ කියන්නේ කරනවා මං කරනවා එහෙම එක වෙනවා උනාට පස්සේ මම බයිනවා. හරි. නැත්තම් ගහනවා. ඇත්තටම ගැහුවාද නැත්තම් ගැහුණාද? ගහන්න වුණා. නේද? ගෑ ඇතර මම කරපු දෙයක් කියලා ගන්න බෑ මට. මොකද මේක වැඩි වුණා වැඩි වුණා වැඩි වුණා මං ඉවසගෙන හිටියා හිටියා හිටියා හිටියා පෑන්නා අතරින් එහාට ඊට පස්සේ මට මට මොකවත් කරගන්න බැරි වුණා. ඕක ඇත්තද නැත්තද බලන්න. අපි දැන් මේ කතා වෙච්ච එක. ඒක ඇත්තම ඇත්තක්ද? ඒ වෙන විදිහ එහෙම්මමද නැත්නම් ඔයිට වැඩි වෙනසක් තියනවද? ඔය විදිහටමයි වෙන්නේ හැම දෙයක්ම එහෙම නේද බලන්න. හැම දෙයක්ම. නේද? යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙන්නේ අපේ සිතේ ඇතිවන සිතුවිලි මූලික වෙලාමයි නැත්නම් මොකුත් වෙන්නේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන්නේ අපේ සිතේ තියෙන සිතුවිලි වලින්මයි නැත්නම් මුකුත් වෙන්නේ නැහැ. ඒ සිතුවිලි කියන ඒවා මම කරගන්න ඒවා නෙවෙයි හේතු සහිතව අතීතයේ මට ඇති වෙන හේතු අනුව සිද්ධ වෙන දේවල්. මම දැන් පාටම් පුද්ගලයෙක් නමක් කියනවා. අපිට ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක් කියලා. එහෙම නමක් කියවු ගමන් එක එක්කෙනාට එක එක්කෙනාට ඒ පුද්ගලයා ගැන ඇති වෙන්නේ එක එක හැඟීම්. ඒ සමහර අයට මෙයා 100ක් හොඳයි කියලා තියෙනවා සමහර අයට 100ක් නරකයි කියලා තියෙනවා සමහර අයට 140ක් විතර හොඳයි 60ක් විතර නරකයි එහෙම. ඇයි එහෙම වෙන්නේ? අපිට සිතුවිලි එන්නේ මේ විදිහට වෙනස් විදිහට එන්නේ ඇයි? අපි එක එක්කෙනා එක එක්කෙනා ඒ පුද්ගලයා ගැන දන්න විදිහ අනුව නේද? අපි දැනගත්තේ අපිට අවස්ථාව ලැබෙන හැටියට නේද? සමහර අයට සමහර දේවල් ගැන දැනගන්න වෙලාවක් අවස්ථාවක් පරිසරයක් නැහැ. සමහර අයට ඒකට අවශ්‍ය කරන පරිසරය හම්බෙලා නේද? එහෙනම් මේ පරිසරය හම්බෙච්ච අයට එයා ගැන දැනගන්න හම්බෙලා. එහෙම නැති අය දැනගන්න හම්බෙලා නැහැ. ඉතින් හම්බෙච්ච විදිහට තමයි එහෙනම් මේ සිතුවිල්ල. නේද? මේ අවස්ථාව හම්බෙච්ච විදිහට මේ පුද්ගලයා ගැන අපි එක එක දේවල් දැනගත්ත විදිහ අනුව තමයි අපි එක එක්කෙනාට සිතුවිලි ඇති වෙන්නේ. හරිද? එතකොට දැන් කෙනෙකුට කෙනෙක්ගේ නමක් කියනකොට සිතුවිල්ලක් ඇති වුණා නම් ඒ සිතුවිල්ල ගැන වගකීමක් එයාට දෙන්න පුළුවන්කම නෑ. ඉතින් ඇතුළේ සිතුවිල්ල මොනවා කරන්නේ? එයාට ඇති වෙන්නේ අර හොඳ කෙනෙක් කියලා. තව කෙනෙකුට ඇති වෙන්නේ නරක කෙනෙක් කියලා. තව කෙනෙකුට තියෙන මධ්‍යස්ථ කෙනෙක් කියලා. ඒ ඇති වෙන සිතුවිල්ල ඇති වෙන්නේ එයාගේ අතීත දැනුම අනුව මිසක් දැන් කරන්න බෑ. කරන්න දෙයක් නෑ. තේරෙනවද කියන්නේ? හොඳට? එහෙනම් ඒකක්වත් මං කරගන්න වැඩද? නෑ මං කරගන්න වැඩ නෙවෙයි. හරි. දැන් අපි හිතමු මෙතන තියෙනවා කියලා අපි කියමු යම් තැනක තියෙන විදුලි පංකා වගේ. මේ විදුලි පංකා එක එක ඒවා එක එක ඒවා කරකෙන්නේ එක එක වේගයෙන්. ඇයි ඒ? ඒ වාට යොදලා තියෙන කරන්ට් එක අනුව. හරි. අපි හිතමු මේවා මේවා ක්‍රියාත්මක වෙන්නේ සූර්ය බලයෙන් කියලා. සූර්ය කෝෂ වලින් කියලා. එහෙනම් ඉතින් යට අවුව වැටිච්ච හැටියට තමයි කරන්ට් එක උපදින්නේ. කරන්ට් එක උපදිච්ච හැටියට තමයි කරකිනෙන එක එක එක එක විදුලි පංකා එක එක විදිහට කරකිනවා. හරි. ඒ කියන්නේ එතන උපදින්නේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි මට බයිනවා. අපි හිතමු මේ බණ කියන තැනට ඇවිල්ලා කවුරු හරි මට පරස් වචන කියලා බැනගෙන බැනගෙන යනවා. මෙතන මේ ස්වභාවයේ ඉන්න ඔක්කොමලා හැසිරෙන්නේ එකම විදිහටද? ඇයි? එකම සිද්ධියෙන් දැක්කේ. සමහර අය ගහන්න පණි. සමහර අය බණි. ඒ සමහර අය නිස්සද්දව ඉඳී නිස්සද්දව හොඳට සැලකිලි ඉඳී මොකක් හරි ඇති හාමුදුරන්ගේ කියලා. එක එක කෙනෙක් එක විදිහේ. ඇයි ඒ සිද්ධියට අනුව ඒ කෙනාට උපදින සිතුවිල්ල වෙනස් වෙනවා. ඒ සිද්ධිය තමයි ඒ පුද්ගලයාට උපදින සිතුවිල්ල වෙනස් වෙනවා. අපි ඔන්න උපදින ක්‍රියාත්මක භාවයට එන සිතුවිල්ලට කියමුකෝ බලන්න නිකන් කරන්ට් එක කියලා. කරන්ට් එකක් කියමුකෝ ඒක. හරන්තකක් නෙවෙයි උදාහරණයක් විදිහට. එහෙනම් එක එක මේ මේ ෆෑන් එක අපි කියවනේ විදුලි පංකා කියලා කිව්වේ. ඒ විදුලි පංකාවගේ ක්‍රියාත්මක වෙන මැෂින් එක කියමුකෝ මේ ශරීරය. එහෙනම් මට බයිනකොට කවුරු හරි ඇවිල්ලා අන්නේ බැනීම හේතුවෙන් දැන් අර විදුලි පංකාවට නම් කරන්ට් එක ජල විදුලියෙන් හරි නේද වෙන මොන හරි එකකින් හම්බුණා. මෙතෙන්ට කරන්ට් එක හම්බුනේ මොකෙන්ද? මාට බයිනවා දැක්කහම. මට බයිනවා දැක්කම එක එක එක එක අපි මේවට කියමුකෝ නේද? ජනක උපකරණ කියලා විදුලි ජනක උපකරණ කියලා ජෙනරේටර් කියමුකෝ. ජෙනරේටර් එකේ යමක් උපදවන නේද? ඒ ජෙනරේටරේ කරන්ට් එක උපදිනවා. හරි. සූර්ය කෝෂවල කියමුකෝ අපි. හරිද? එතකොට අපේ සිත කියලා කියන්නේ ඒ පරණ හේතු හින්දා එක සිද්ධියක් දකිනකොට ප්‍රබල සිතුවිලි ඇති වෙන තැන. නේද? ඒ සිතුවිල්ල අනුව තමයි නැගිටිනවද බයිනවද ගහනවද කියන එක ඇත්තටම ඒ ඒ මැෂින් එක ඒක කරනවා නෙවෙයි අර සිතුවිල්ලාව ගහන්න ඕන කියන සිතුවිල්ලාව එක්කන ගහන්න পায়නවා. බයින්න ඕන කියන සිතුවිල්ලාව එක්කන බනින්න পায়නවා. නේද? එහෙනම් කරන්ට් එක එන හැටියට තමයි කරන්ට් එක උපදින හැටියට තමයි වැඩ වෙන්නේ. නේද? කරන්ට් එක උපදින හැටියට තමයි වැඩ වෙන්නේ. පැහැදිලිද දන්නේ? පැහැදිලිද හොඳට? දැන් පොඩ්ඩක් බලන්න අපේ අතීතය ගැන පොඩ්ඩක්. මම එක එක තැන්වලදී එක එක විදිහට අරන් ටික වැඩිලා මේ එක එක විදිහට හැදුණාද නැද්ද? පස්සේ අරන් ටික අඩු වුණාට පස්සේ මොකද හිතුනේ? අපරාධ මම ඒ විදිහට අපරාධ මම ඒ විදිහට බෑන්නේ අපරාධ මම ඒ විදිහට ගැහුවේ අපරාධ මම ඒ විදිහට හැසිරුණේ අපරාධ මම ඒ විදිහට ප්‍රාණඝාත කරේ අදත්තාදාන කරේ කාමයේ වර්ධව හැසිරුණා නම් ඒවා ඒ හැම දෙයක්ම ඉපදිච්ච කරන්ට් එකට අනුව සිද්ධ වෙච්ච දේවල්ද නැද්ද? නේද? පසුවයි තේරෙන්නේ. එහෙනම් වළක්වා ගන්න බැරි තරමට නොයේකු සිතුවිලි අපේ සිත් තුළ උපදිනවා. ඒ කියන්නේ මගේ පැත්තෙන් මම ඒවා කරා නෙවෙයි වෙන කවුරුත් කරත් නෙවෙයි මට හම්බෙච්ච පරිසරය අනුව තමයි ගියව දෙන්න පා වෙලා ගියාට පස්සේ එක්කෙනෙක් හොරමුලකට ගියා එක්කෙනෙක් පන්සලකට තාපසා තැනකට ගියා නේද? ඒක අපි කතා කරන විදිහ බව වෙනස් වුණා. එහෙනම් පරිසරය සකස් වෙච්ච හැටියට අතීතයේ පින්පව් අනුව පරිසරය සකස් වෙච්ච හැටියට තමයි මගේ අද මේ වෙනකොටත් හැසිරීම සහ මගේ හිතේ උපදින සිතුවිලි ඔක්කොම උපදින්නේ පරිසරය අපි අපි මෙහි සිංහල භාෂාවෙන් කතා කරනවා. අපි එංගලන්තෙ ඉපදුනා නම් එහෙම මොකද කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා. නේද? එතන හැටියට තමයි වැඩේ වෙන්නේ. එතන සිතුවිලිත් එහෙමද නැද්ද? නරක දෙමාපිය ආශ්‍රය කරන ළමයි නරක සිතුවිලි වලින් හොඳ දෙමාපිය ආශ්‍රය කරන ළමයි හොඳ සිතුවිලි නේද පරිසරය ඒ ඔක්කොම වලපාලා එයාලා හොඳ නරක බවට පත් වෙනවා කියන එක ගැන ආයෙ සැකයක් තියනවද නැහැ ඒක එහෙමමයි නේද හොඳයි දැන් අපි හිතමු ඔය රොබෝ රොබොටික් මැෂින් ගැන රොබෝ මැෂින් ගැන අහලා තියෙනව නේද එයාලත් වැඩ කරනව නේද එයාලා කොහොමද වැඩ කරන්නේ එයාලගේ තියෙනවා නේද ප්‍රෝග්‍රෑම් එකක් උපදිනවා යාලේ හදලා තියෙන එක එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන නැත්නම් ඒක සකස් කරලා තියෙන එක එක්තරා සකස් වීමකට අපි හිතමු යම්කිසි රොබෝ මැෂින් එකක් සකස් කරලා තියෙනවා යම් ප්‍රදේශයකින් යම් කෙනෙක් ගියොත් ඒ කෙනාගේ අතක් කපන්න. එයා මෙතනින් මෙතනින් එහාට ගියොත් මේ රොබෝ මැෂින් එක තියෙන මිනිස්සෙක්ගේ ගැන දැනෙන්න සංඥා හදලා හරි ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ යන මිනිස්සයා වල්ලා අතක් කපලා දාන්න. හරිද? දැන් ඊට කලින් බෝඩ් ගහලා තියෙනවා. මේ ප්‍රදේශයට යන්න එපා මෙතන මෙහෙම මොකක් හරි කාරණාවක් ඉඳ හැම කරලා තියෙන්නේ. ගියොත් දඬුවම තමයි අතක් කපන එක. හොඳයි මම බෝඩ් උද්දන දැකලා හා ගමන් නැහැ කියලා මං ගියා. ගියාම මේ රොබෝ මාව අල්ලගෙන මගේ අත කපලා දැම්මා. දැන් මට මේ රොබෝ ගැන තරහ යනවා. මූට තිබ්බා මගේ අත කපන්න නැතුව ඉඳී කියලා තරහ යනවද? ඇයි? කාගේ වැරද්ද? මගේ වැරද්ද. අරක ඒකට එන සංඥාව සහ ක්‍රියාව නේද? ඒකට සංඥාවක් වෙනවා ඒක හැදිලා තියෙන හැටි. නේද? හොඳයි. දැන් ඔකත් එක්ක සංසන්දනය කරන්ද මම තැනකින් යනකොට මගේ තරහකාරයෙක් ඉඳලා මගේ අත කපලා දැම්මා. හරි. අර මනුස්සයාට මොකද උනේ කියලා බලන්න පොඩ්ඩක්. මං ගැන එයා අහලා තියෙන විදිහ. නේද? මං ගැන තියෙන පරණ තරහ. මොනවා හරි කවුරු හරි කියලා තියෙන ඒවා. ඒවා ඔක්කොම හේතු වෙලා එයාගේ මනසේ තරහ කියන එක ආව දැක්කහම ඇති වුණා. කොච්චර තරහ ඇති වුණාද කියන එක එන්න එන්න එන්න වැඩි වුණා. වැඩි වෙලා එයාට පාලනය කරගන්න බැරි තත්යකට පත් වුණා. මේ කියන්නේ ඔක්කොම ඇත්තද කියලා බලන්න කියන ගමන්ම හරි එයාට පාලනය කරගන්න බැරි තත්යකට පත් වුණා. ඒ පත් වුණාම එයා එතන තිබ්බ පිහියක් අරගෙන මගේ ඇඟට පනින්න තරම් කරන්ට් එකක් එයාගේ ඇතුලේ ඉපදුණා. නේද? පැන්නා අත කැපුවා පස්සේ එයා ගොඩක් පසුතැවිලි වෙන්න ඇති නේද? එහෙනම් ඒ වෙලාව කියන්නේ එයාට එයා එයා කරගත කරපු දෙයක්ද ඒක ඇත්තටම? නෑ එයාට ඇතිවෙච්ච සිතුවිල්ල විසින් සිද්ධ කෙරුණ දෙයක්. කෙරුණ දෙයක්. හරියට මොකක් වගේද එතකොට? රොබෝ ඇත්තටම එහෙමද නැද්ද? ඔය වැරදි කරන හැම කෙනෙක් අතින් මේ වැරදි සිද්ධ වෙන්නේ එහෙමද නැද්ද? හැම දෙයක්ම. හවුද නැද්ද? මේක පිළිගන්න හිත කැමතිද? නෑ. ඒක තමයි ප්‍රශ්නේ. හිත කැමති නෑ මේක පිළිගන්න. හරි. නමුත් පැහැදිලි ඇත්ත ඒක. හරිද? පැහැදිලි ඇත්ත ඒක. ඔන්න ඔය මානසිකත්වය අපි පුරුදු කරගත්තොත්. මොකද ඔක ඇත්තක් හින්දා. ඒක බොරුවක් නෙවෙයි. ඒ කියන්නේ ඒ තමන්ගේ සිතේ සහ අනුන්ගේ සිත්වල උපදින සිතුවිලි එයාගේ ආත්මය නෙවෙයි. ආත්ම කරලා ගන්න දැන් ඒවා හේතු නිසා ඇති වෙලා හේතු නිසා නැති වෙලා යන දේවල්. එහෙනම් අපි මේ මොන සංඥාව ගැනද කිව්වේ? අනාත්ම සංඥාව. ධර්ම සියලු ධර්මයන් වල හිතවල ඇති වෙන සිතුවිලි වල තියෙන අනාත්ම ස්වභාවය දැනිච්ච කෙනෙකුට තේරිච්ච කෙනෙකුට හරිද? අන්න ඒ අනාත්ම ස්වභාවයට අනුව හරියට සිතුවිලි පහළ වුණොත් තමන්ගේ අත් කකුල් කපන වෙලාවේදී පවා එයා ගැන රොබෝ මැෂින් එකක් වගේ කියන හැඟීම මාව වුණා. වැරද්ද මගේ. එයි මම මේ වගේ ප්‍රදේශයකට ගියේ. හරිද? එතකොට මේක කරන්න දෙයක් නැහැ. මේක කරන්නේ. එතකොට අද මේ රටේ සිද්ධ වෙන හොරකම්, නරකම්, ඝාතන, හරිද? එතකොට දූෂණ, වංචා මේ සියල්ල සිද්ධ වෙන්නේ මනුස්ස සිතුවිලි වල ඇතිවන වැරදි සිතුවිලි ඇතිවීම නිසාවෙන්. හරිද? ඒවා නවත්තන්න මොකද කරන්න ඕන? ඒ සිතුවිලි ඇති නොවන විදිහට මිනිසුන්ගේ සිත් සිත් සකස් කරන්න ඕනේ. ඒ සඳහා අපිට උරුම වෙලා තියෙනවා ධර්මය. ඒකවත් අඩුම ගානේ ඒ ටිකවත් අපිට තේරෙන්නේ නැත්නම් ටිකක් නැතුව. අපි අපි ප්‍රවෘත්ති බලනකොට <clears throat> දැන් අලුත් සංකල්පයකට යන්නයි මම මේ කියන්නේ. ප්‍රවෘත්ති බලනකොට පවා මේ මිනිසුන්ව රවට්ටන්න පේනී පේනී බොරු කියනවා පේනකොට. නේද? විශේෂයෙන් අපිට හොඳටම තරහ යනවා. එතකොට තේරෙන්න ඕන. මේ සිතුවිලි වල තියෙන පහත් සිතුවිලි උපදින හැටි. පහත් සිතුවිලි උපදින හැටි කියලා අපිට දැනෙන්න ඕනේ. තේරෙන්න ඕනේ. හරි? ඉතින් මේ වගේ தත්වයකට එහෙනම් මම දැන් මතක් කරනවා එහෙනම් පොඩි ඉවක් හම්බුණාද නැද්ද? නේද? පොඩි ඉවක් හම්බුණාද නැද්ද මට ඒ වගේ தත්වයකට පත් වෙන්න පුළුවන් කියලා? මේක දැනගත්තා විතරයි. මේ විදිහට හුරු කරන්න ලේසි නේද? ලේසි වෙන්නේ නැහැ. හැබැයි හුරු කරගත්තොත් කවුද සාහනෙකින් ඉන්නේ එතකොට? අනර් මේ ලෝකයේ සිදුවෙන තියෙන කිසිම දෙයක් නිට්ටයව තියෙන්නේ නැහැ. මට ඕන හැටියට තියෙන්නේ නැහැ. එහෙනම් ඒ හැම තැනකදීම මට මොනවද තියෙන්නේ? කම්පාවල් දුක් ඇති වෙනවා. විශේෂයෙන් මිනිසුන්ගේ හැසිරීම වලදී. අන්න ඒ හැසිරීම අපිට එයාට අයිති දෙයක් නැති නෑ එයාට අයිති දෙයක් නෙවෙයි කියලා අන් පුද්ගලයන් දිහාවට ඔන්න ඔය වගේ සිතුවිලි ඇති කරගන්න පුළුවන්කමක් ඇති වුණොත් මම පුදුම ඒක ඇත්ත හින්දා මේ. ඒක බොරුවක් නෙවෙයි. ඒක බොරුවක් නෙවෙයි කියලා දැනගත්තේ කාගේ දිහා බලලාද? මගේ දිහා බලලා. නේද මට හොඳටම පැහැදිලි මට හොඳටම පැහැදිලි නොකිය යුතුම දේවල් මං හිතේ තදින් තියාගෙන මම මේවා කියන්නේව නෑ කියලා ඇත්තට ඇත්තම කියන්න හොඳට හිතන සත්‍යවාදීව සමහර අයගේ නිවසේ හෝ අපිට ළඟින්ම ඉන්න අයගේ සමහර දේවල් පිළිබඳව අපිට දැනෙලා මං අනේ වැඩක් නැහැ කියලා මං නම් ඔය කියන්නෙම නැහැ කියලා හිතාගෙන තියෙන අවස්ථා තියෙනවද නැද්ද? හැබැයි මේ තරහා ටිකක් එහෙම ගියාම මොකද වෙන්නේ? කියවෙනවද නැද්ද? මොකක් හරි එකට තරහා ගියාට පස්සේ මොකද වෙන්නේ? අර කියන්නෙම නැහැ කියලා හිතාගෙන මම දන්නවා මං කියන්නේ නැතුව හිටියට කියලා ඕන්න පටන් ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ මේ? අර ආපු කරන්ට් එක එළියට දැම්මා. ඒක කියලා දැම්මගේ තරහ අඩු වුණාට පස්සේ අයියෝ මං කියන්නේම නැතර හිටියත් ඉන්නවා කියලා හිතුවට කිව්වනේ කියලා කරලා පශ්චාත්තාපය ඇති වෙනවා නේද එහෙනම් බලන්න ඒ තරහ ආදී අකුසලයන් ආපු වෙලාවට මිනිස්සුන්ට සිහිය නැති වෙනවා බය නැති වෙනවා ලැජ්ජාව නැති වෙනවා ඒවා වෙනවා ඒක අසනීපයක් වගේ වෙනවා ඒ කියන්නේ රොබෝ මැෂින් එකක් වගේ වෙනවා ඒක මට හරියට තේරෙනවා නම් මම ප්‍රවේශමෙන් ජීවත් වෙනවා මිනිස්සුන්ගේ නේද? නේද? හරියට ප්‍රයෝජන තමන්ගේ දරුවන්ගෙන් පවා. ඇයි කොයි වෙලාවෙ අපි මේ හිතාගෙන ඉන්නව කවදාකවත් හිතෙ ඉඳන්නේ නැති වෙයි කියලා. අන්තිමට දෙන වචනේ කොහොමද? තරහ ගිය වෙලාවට හොඳම තරහ ගිය මොනවද කියන්නේ? මොනවද කරලා තියෙන්නේ අපිට? හොඳ දෙමාපියෝ මේ මේ කල හැකි සියලු දේ කරපු දෙමාපියන්ට මුළු ජීවිතේම කැප කරපු දෙමාපියන්ට වෙලාවකට ළමයි යති එහෙනම් මොනවද කරලා තියෙන්නේ කියලා. අන්න ඒ වෙලාවට ඒ දෙමාපියන්ගේ සිත්වල අදහසක් ආවොත් තරම් ටිකක් ඉතිරිලා ගිය එකක් ඒක. නේද? ඒක සැබෑවක් නෙවෙයි. ඔය ළමයාගේ නේද? එහෙමම දුර්ගුණයක් නැහැ කියලා අර හිතරි දෙන එක නවතිනවා. එහෙම නැති වුණොත් ඕක අරගෙන මැරෙන්නම යනවා. කියන්නේ මැරෙනකම්ම ඕක පහව පහව පහව පහව දෙනවා. මොකද කියන්නේ? නේද? එහෙනම් මේවැනි සිතුවිලි පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒකට කියනවා බහුලී කృత කරන්න ඕනේ කියලා. ඒකට ක්‍රමය මොකද්ද? මම මෙන්න මෙහෙම කියන්නම්. යම් වස්තුවක් දිහා බලන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. මේ පවන්නත් කියන්නේ. හරි මේ පවන්නත් දිහා කවුරුහරි බලනකොට කෙනෙක් මේක සුදු පාටයි කියලා අරමුණු වෙන ලාවල් තියෙනවා. මේක විකක් තියෙනවා කියලා අරමුණු වෙන ලාවල් තියෙනවා. හරි. මම හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවානේ. හරිද? දැන් මේක මෙහෙම පෙන්නවා. හරි. මම අහනවා ඇන කීයක් තිබ්බද ඒකේ? කාටවත් කියන්න බෑ. නේද? මම ආ දැන් මෙහෙම පෙන්නකොටම දැන් අරමුණු වෙන්නේ මොකක්ද? දැන් හරි. ඒක බලන්න නේද? එහෙනම් මේක මෙච්චර වෙලා දැක්කා අරමුණුනේ එක වස්තුවක් අරමුණු විය හැකි ආකාර ගොඩක් තියෙනවා. සිද්ධියකත් අපිට අරමුණු විය හැකි ආකාර ගොඩක් තියෙනවා. මේ ඇනේ ගැන මම අවධානය යොමු කරාට පස්සේ මේ ඔක්කොටම ඇනේ අරමුණු එනවා. නැත්තම් අරමුණු නේද? නෑ. එතකොට කෙනෙක් මට බයිනකොට මට ඒ සිද්ධිය මගේ මනසට අරමුණු විය හැකි ආකාර ගොඩක් තියෙනවා. තරහයි. මමත් බයින්න ඕනේ නේද? අන අනවශ්‍ය විදිහට බයිනවා. නරක මිනිහේ. ඒ ඔක්කොමත් එක්ක එතන තව ලක්ෂණයක් තියෙනවා. එයාට අයිති නැති වැඩක්. එයාට අයිති නැතුව උපදින සිතුවිල්ලක් හින්දායි එයා බයින්නේ කියන්නේ ඒක එතන ඒකේ තියෙන ලක්ෂණ. මේකේ තියෙන ලක්ෂණ තමයි රවුමට තියෙන මේ මේ බෝඩර් එකක් තියෙනවා. තව සුදු පාට මේ තල්ලත්තක් තියෙනවා මේකේ ඇන තියෙනවා මිටි තියෙනවා මිට තියෙනවා ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ අතන අර සිද්ධියේ තියෙන එක ලක්ෂණයක් තමයි එයාට අයිති නැති සිතුවිල්ලක් ඇවිල්ලා ඒක කියන්නේ කරන්ට් එකක් ඉපදෙලා වැඩ වැඩ කරනවා කියන්නේ. අන්න ඒ අරමුණ මගේ මට ආවොත් ඒ වස්තුවේ. හරි? ඒ අරමුණ ආවොත් මගේ දැවිලි මේ පැත්ත පිච්චෙන්නේ ඒ සංඥාව ආවොත් මේ පැත්ත පිච්චෙන්නේ එහෙනම් ඒක පුරුදු කරන්න ඕනේ. නිකම් බෑ. දැන් දැනගත්තානේ. දැන් මොකද කරන්නේ? මේක පුරුදු කරන ක්‍රමයක් තියෙනවා. හරිද? අපේ වින්නන්නේ අපි ධර්මයක් අහුවට පස්සේ අපේ මුළු ජීවිතේම වෙනස් විදිහකට පේන්න පටන් ගන්න ඕනේ. ඒක අපි පුරුදු පුහුණු කරගන්න ඕනේ. හරි? දැන් ඉන්නේ ඉතින් මගේ අතීතයට යන්න. මගේ නෙවෙයි තම තමන්ගේ. හරිද? ගිහිල්ලා ඔය ඉගෙනගත්ත මූලධර්මය දැන් අපි මූලධර්ම ඉගෙන ගත්තානේ. ඒක Tamanටම සැරෙන් සැරේ වෙච්ච සිද්ධි වගේක් තියෙනව නේද? ආන් ඒවට යොදෝ යොදෝ යොදෝ යොදෝ ඔය අනාත්ම ගතිය උස්ස ගන්න බලන්න ඒකේ. ඒක මතු කරගන්න ඕනේ. මම පෙරේදා හවල් එක්කනත් එක රණ්ඩු වුණා. හිතන්නකෝ. හරිද? එතකොට දැන් මම කොහොමද ඒක ගැන වෙනදට නම් හිතන්නේ වෙනදට එක මතක් කරනවා තරහ යනවා. දැන් මම ඒක ඒ වෙච්ච සිද්ධිය හොඳට බලනවා. ඇත තමයි. මට අයිතියක් නැති සිතුවිලි වගේ තමයි ඒකදුනේ. අර සිද්ධිවලදී මේ හැඟීමෙන් මම ඒ සිද්ධි ආශ්‍රය කරනවා. හරි. මේ හැඟීමෙන් ඒ සිද්ධි ආශ්‍රය කරනවා. තේරුම් ගන්නද අනුරාධපුරයේ ගහම මොනවද මතක් වෙන්නේ? හරි. ඇයි අනුරාධපුරේ භක්ෂණතුමා නැද්ද? තියෙනවා. ඇයි මතක් වෙන්නේ නැත්තේ අපිට ඒක? අපි ඒක ආශ්‍රය කරලා නෑ අනුරාධපුරේ බස් නැවතුම් පොලේ කඩයක් තිබුණොත් තියෙන කෙනෙකුට නම් අනුරාධපුරේ කියනකොට මතක් වෙන්නේ කඩේ. අන්න බලන්න අනුරාධපුරේ කියනකොට අරමුණු විය හැකි තැන් ගොඩක් තියෙනවා. අපේ මනසට එන්නේ වැඩියෙන් ආශ්‍රය කරපු දේ. අපිට අපේ අතීත සිද්ධිවල අනාත්මය ආශ්‍රය කරලා නැහැ අපි. තේරුම් ගන්න පුළුවන් මම කියන දේ අනාත්ම ලක්ෂණය ආශ්‍රය කරලා නෑ ඔක්කොම ආශ්‍රය කරලා තියෙන්නේ මෙයා තමයි මේක කරේ මෙයා තමයි මේක කරේ මෙයා හින්දා තමයි මට මේ දුක් එන්නේ එහෙම තමයි ආශ්‍රය කරලා තියෙන්නේ එහෙම නේද එහෙම නේද හරි එහෙනම් අපි ධර්මානුකූල ආශ්‍රයක් කරන්න ඕන කර්ණ සිද්ධි ටික අරගෙන මතක් වෙනවා මේ ගමනක් බිමනක් යද්දී හරි ඔක කර කර යන්න හරි ඔව් අපේ අක්කට දා තරහ ගිහලා මෙන්න මේ වගේ වැඩක් කරා කියලා මට තේරෙනවා දැන් එතකොට මම එතන මොකද කියන්නේ වෙනදා වගේ නෙමෙයි වෙනදා ඇලීම් ගැටීම් නැතුව තමයි මේක දැන් මොකද කියන්නේ? දැන් මම නිකන් ඉන්න බව මේක විශ්ලේෂණය කරනවා. මේක විශ්ලේෂණය කර කර බලනවා මෙතන මට බැයිද අනාත්මය මතු කරගන්න. සබ්බේ ධම්මානත්තාති සියලු ධර්මයන් අනාත්මයි කියලා තියෙන එහෙනම් හැම ධර්මයකම අනාත්මය උස්සගන්න මට පුළුවන්කම තියෙනවා. මගේ කොණ්ඩ වැවෙන එක පවා, මගේ හැම රැලිය වැටෙන එක පවා, මං හුස්ම ගන්න එක පවා ඔය ඔක්කොම සිද්ධි. හරිද? අපි අද කතා කරේ සිතුවිලි ගැන විතරයි. මේ හැම දෙයක්ම අනාත්ම ලක්ෂණය මතු කරගන්න මම අතීතයට මෙනෙහි කර කර මගේ මුළු ජීවිතයේ සියලු සංසිද්ධීන් කෙරෙහි හරි මටද මම කරන්න හිතියේ මේ ගණිත පැත්තෙන්නේ උසස් පෙළ නමුත් මම අන්තිමට කරේ වෙන පැත්තකින්නේ මොකද ඒ උනේ අහවල් අහවල් යාළුවෝ ටික ඇවිල්ලා හොඳට කියනවා මට කිව්වා ඒ කියනකොට එව්වා ඇහිලා ඒවා හේතු වෙලා ඒවා එකතු වෙලා මට සිතුවිල්ලක් හැදුනා මම නේද මේ පැත්තට එන්න ඕනේ කියලා ඒ හැදිච්ච සිතුවිල්ල තමයි මාව මෙහාට එනතන එතන මන්ද කරලා තියෙන්නේ. නෑ වෙන අයගේ කතා අනුසාරයෙන් මට ඒ සිතුවිලි ඇති වුණා. එහෙනම් මගේ විවාහය. ඒ තමට කෙනෙක් ඇහි ආදරය උපදිනවනම් හේතු ඇතුව නේද? ඒ ආදරය නැති වෙනවනම් හේතු ඇතුව. එතකොට අන්න එහෙම අපිට අයිතියක් නැතුව මේ ශරීරය රූකඩයක් නටවනවා වගේ රූකඩේ නටන්නේ නටවන්නාගේ අවශ්‍යතාව. අපිට පේන්නේ රූකඩේ විතරයි. අපිට කිසිම දෙයක අර නූල් ටික යන්තම් පේන්න තිබ්බත් අපි වැඩියෙන් බලන්නේ මොකක්ද හද? රූකඩේ දිහා විතරයි. ඇඟිලි ටික ගැන අපිට කිසිම අදහසක් නැහැ. අර මනුස්සයා පිටිපස්සේ ඉඳන් ඇඟිලි එහාට මෙහාට හොල්ලනවා. නේද? මේක ලස්සනට ගන්න අපේ අවධානය යන්නේ රූකඩේ විතරයි. එහෙනම් අපි සියලු දෙනා මොනවා වගේද? රූකඩ වගේ. නටවන්නා සිතුවිලි. සිතුවිලි අපිට අයිතියක් නැත්තම් නැටවීම පිළිබඳ අපිට අයිතියක් නැහැ. අන් අයටත් එහෙම එකක් නැහැ. ඒක දැනගත්තට මදි. ඒ දැනගත්ත දේ අපේ ජීවිතේ නොඒකු සිද්ධි වලට නේද යොමු කර කර යොමු කර කර ඒකට දදා දදා දදා හැම සිද්ධියක්ම තමන්ගේ මනසින් විශ්ලේෂණය කර කර බලන්න මේක ඇත්තද කියලා. ඒක ඒක කරනවා කියන්නේ මොනවද කරනවා කියන එකද? ආශ්‍රය කරනවා කියන එක. හරිද? අනුරාධපුරේ ගිහුවාම දන්නවනේ මතක් වෙන්නේ මොකද්ද කියලා. ඒ වගේ අපි එක එක අපේ ජීවිතයේ සිද්ධීන් ওই විදිහට ආශ්‍රය කරලා තිබුණොත් මොකද වෙන්නේ? ඔන්න අපිට ඒ සිතුවිලි එන්න පටන් ගන්නවා. ඒ සිතුවිලි එන්න පටන් ගන්නවා. හරි. එතකොට නිදහස් වෙනවා. නිදහස් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අරුක්ක මූලගතව, අරඤ්‍යගතව, ශුන්‍යාගාරගතව, ඉතිපටිසංචික්කති තක්කුන් අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධාං අනත්තා කියලා ඒ විදිහට සම්පූර්ණ කමඨහනක විදිහට කරන්න කියලා. ඒ ගැන අපි පසුව අනාත්ම සංඥාව පිළිබඳව අපි මේ සත්‍යවිචා වැඩසටහනේ විශාල විග්‍රහයක් කරනවා ඉදිරියේදී සති එක සතියක් නෙවෙයි සති දෙක තුනක් හරි අරගෙන මේක පුරුදු පුහුණු කරන්න ලොකු වැඩ පිළිවෙලක් සකස් කරලා දෙනවා. එතෙක් ඔන්න ඔය විදිහට අද අපි මේක කතා කරේ අපිට ලැබිලා තියෙන උරුමයේ මහත පෙන්වන්නට. නේද? දැනෙන්න ඕනේ. මේක පූජා විතරක් තියෙන තියෙන ශාසනයක්ද එනවා. පූජා කරන්න ඕනේ. එපා කියන්නේ මම හැමදාම කියනවා මම කියද්දිම අනිත් පැත්තේ කරන පූජා තියන්න ඕනේ. ඔන්නෝක තේරුම් ගත්තොත් තියෙන පූජාව ලේසි පූජාවක් නෙවෙයි. ඒක මලක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තිබ්බා. මට සැනසෙන්න සියලු දේ සකස් කරලා දුන්නා කියන එක. ඒක සඳහා අවුරුදු ගාණක් මං මේ මහන්සිනේ ඔන්න ඔය සැනසෙල්ල ලෝකේ මොන පීඩනය මොන જાතිය සිද්ධ වුණත් මගේ හිත හෙල්ලෙන්නේ නැති හිතක් බවට පත් කරන්න පුළුවන් දෙයිද එහෙනම්? පුළුවන්. පුළුවන් දෙයිද? පුළුවන්. ඒක බය නැතුව දැන් කියන්න පුළුවන්. එහෙනම් අන්න ඒ එවැනි තත්යකට මාපත් කරන්න මට ලබා දුන්න දෙයට මට මොනවා දුන්නත් මදි කියලා අන්න අපි කරන පූජාව අර්ථයෙන් කරන්නේ ධර්මයෙන් සැනසීම ලැබෙන කොටයි. ඒකයි අපි හැමදාම කියන්නේ පූජාවත් එක්ක අවබෝධය මිස කරගන්න කියලා. අවබෝධයෙන් කරන පූජාව ලොකු ලාභයක් ලබා දෙනවා. නැත්නම් ඒක අන්ධ භක්තියේ සිද්ධ කරන දේ මොනවාව කරනවද දන්නේ නැහැ. ඒකින්ද අපිට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා සිද්ධ කරන්න අපිට මේ ලැබිලා තියෙන උරුමය කෙසේ හෝ ආරක්ෂා කරගන්න ඕනේ. මෙවැනි උරුමයක් ලත් අපේ මේ ධර්මයට තමයි නොයෙකුත් කෙනෙහිලිකම් සිද්ධ වෙමින් පවතින්නේ. නොයෙකුත් කෙනෙහිලිකම් සිද්ධ වෙමින් පවතින්නේ. නේද? ඊටාත්ම කැත විදිහට ඊටාත්ම නරක විදිහට මිනිස්සු තුර මේවා අයින් කිරීමේ අදහස් පහළ වෙනවා. නේද? ඒවා සාධාරණීකරණය කරන්නත් පටන් අරගෙන නේද? ඒ තමයි මෙහි තියෙන වටිනාකම් තේරෙන්නේ තවත් එක් ධර්මය තවත් එක් වැඩපිළිවෙලක් විතරක් විදිහට මේක දැනෙනවා. මේක වටිනාකම දැනෙන්නේ ඒකයි බුදුන්ගේ රස්තියාදුව තව නොයේකුත් ආකාරයේ දේවල් විනාශ කරන දැන් මේ වෙනකොට භික්ෂු පරිච්ඡේදය කියලා භික්ෂුන් වහන්සේව අර්ථ දක්වන වැඩ පිළිවෙලක් සකස් කරගෙන ඒ ඊටාම පුහුදුන් ගිහියෝ තමන්ගේ ළිඳේ ඉන්න ගෙම්බාට පේන්නේ ළිඳ විතරයි. ඒවට අපි කලබල වෙන්න ඕනේ නෑ. නමුත් ඒව පිළිබඳ අවදියෙන් ඉන්න ඕනේ. මේවාට අපි සැලෙන්නේ නැතුව තමන්ගේ වැඩ පිළිවෙල සකස් ඇයි ඒ? ඇයි සැලෙන්නේ නැත්තේ? මේ මිනිසුන්ගේ සිත්වල දැන් මේ කිව්ව ධර්මතාවය තමයි. නේද? මේ වගේ දේවල් උපදින්නේ හේතු ඇතුළේ. ඒ මොකද එයාලට කිසිම අවබෝධයක් ශාසනය ගැන භික්ෂුන් වහන්සේ ගැන නැහැ. ආශ්‍රය කරපු භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් ඉඳලා ශාසනය අර්ථ දක්වනවා එයාලගේ. හරි. ඉතින් එයාලට කරුණු පැහැදිලි කරලා දෙන්න ඕන කරුණාවෙන් මෛත්‍රියෙන් පුළුවන් නම්. ඒ සඳහා තමයි කටයුතු කළ යුතු තියෙන්නේ. ඒකින්ද මේ ගැන කලබල නොවි නමුත් අවදීන් යුක්තව තමන්ට වෙන හානිය අවම කරගන්න සමහර වෙලාවට දඬුවම් පවා දෙන්න වෙනවා. බලු පැටි කෑ ගහනකොට ළඟට ගිහිලා නේද බලු පැටියෙන් මෙතෙන් තවත් අනේ යන්න අනේ යන්න කිව්වට යන්නේ නැහැ නේ. එතකොටත් අපිට ඕක ඔය ඔය සංකල්පයෙන් බලන්න පුළුවන්. යාර බය උපද්දවන්න ඕනේ. රඩුවක් දෙන්න ඕනේ. එහෙනම් සිහියෙන් රඩුවක් දෙන දෙනවනම් දෙන්න ඕනේ සිහියෙන් යුක්තව තැවෙන්නේ, දැවෙන්නේ, රත් වෙන්නේ නැතුව. බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන් හිමින් සැරේ අරන් බලන්න ඔය සංකල්පය. ඒකෙන් අපිට උරුම වෙලා තියෙන උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්නට පුළුවන්කම තියෙන උරුමය දැනෙන්න ඕන අපිට. එවැනි උතුම් ධර්මයක පහස ලබන්නට පින් කරපු අපි ඒ ධර්මය ආරක්ෂා කරගෙන මේ ජීවිතය සුරක්ෂිත කරගෙන සසරත් සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.